නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ ලක්කිරුවන් මිත්‍රිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ අද දවසේත් මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව ඒ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ලෝකේ යම් උත්තම ප්‍රතිපදාවෙන් අර්ථවත් වන යම් මාර්ගයක් ඇද්ද? ඒ උතුම් අරහත් මාර්ගය පිළිබඳව දහම් විවරණය අපිට මහා සංඝරත්නය ආශිර්වාදයෙන් අනුමෝදන් වන්න පින්නතුනේ ඔබේත් මගේත් පින නිසා අවස්ථාව ලැබුණා. ඉතින් මේ සියලු කාරණාවන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපට සිදුවෙන ලාභයන් අපට ලැබෙන ලාභයන් අද දවසෙත් අපි පළමුවෙන්ම ගුරු දෙවිඳුන් වන්දනා කරගනිමු. ඒ සමාලා ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්ධාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැම දෙනාම පාදහබිවන්දනයේ සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. ස්වාමිනේ අවසරයි අපි ගියවර මේ උතුම් අරහත් මාර්ගය ගැන ඔබ වහන්සේ දේශනා කරන විට ඒ උත්තම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැනත් අපට අහන්න අවස්ථාව ලැබුණා. ස්වාමීන් අද දවසෙත් අපේ පිනට ඔබ වහන්සේ මුණ ගැහුණා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාහන් වැඩසටහන මේ අපි මේ දාහන් කතිකාවත කරගෙන යන්නේ. එතකොට මේ පින්වතුන්ට වාසනාව ලැබෙනවා ගොඩාක් දහම් කරුණු ඉගෙන ගන්න. එතකොට සුගතිය යන්න කෙනෙකුට උපකාර වෙන කරුණු තියෙනවා ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. එහෙමයි ස්වාමී. එතකොට ශ්‍රද්ධාව කියන්නේ පුරුදු කරගන්න ඕන එක. එහෙයි. සීලය කියන්නේ පුරුදු කරගන්න ඕන එක. එහෙයි ස්වාමී. ශ්‍රුතය කියන එක පුරුදු කරගන්න ඕන එක. දන් දෙනවා කියන එක පුරුදු කරගන්න ඕන දෙයක්. ප්‍රඥාව පුරුදු කරගන්න ඕන දෙයක්. එහෙමයි. එතකොට මේ බණහනවා කියන්නේ ශ්‍රුතය තමයි පුරුදු කරන්නේ. දැන් කෙනෙකුට හැමදාම දන් දීදී නැත්නම් කොච්චර සැපයක්ද? එහෙමයි. එහා එක දානයක් දුන්නා දැන් ඇති කියලා එහෙම කන්නේ නැහැනේ. දානෙ දෙන්න දෙන්න පින පිරෙනවනේ. ඒ වගේ තමයි බණ අහන්න අහන්න පින් පිරෙනවා. මේක ශ්‍රුතය. එහෙමයි සාම. ඒතකොට මේ ශ්‍රුතයේ තුලින් තමයි ශ්‍රද්ධා මහ රහතන් වහන්සේලා ගැන ශ්‍රද්ධාව උපදින්නේ. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදින්නේ. ඊළඟට සීල එතකොට මේ තුලින් තමයි රහතන් වහන්සේලා සිහි කරගෙන සංවර වෙන්න හිතෙන්නේ. ඊළඟට මේ බණ අහලා තමයි දන් දෙන්න හිතෙන්නේ. එතන දැන් මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ගැන අපි කලින් කතා කළා. ඒසකට ඇත්තට මේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ වෙනුවෙන් මල් පුදන් එක ශීර පායස පූජා කරන එක උන්වහන්සේගේ ගුණ කියන එක ඒ රහතන් වහන්සේලා සිහි කරගෙන සංඝ රත්නයට සාංගික කළ දන් දෙන එක එහෙමයි ස්වාමීනි එතකොට ධර්මය අහනකොටනේ ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට බලන්න සුගතියේ යෑම පිණිස පවතින සීක බල පහම වඩවනවනේ මේ බණ අහනකින්. එහේ ස්වාමීන්. එහෙම නේද? නිසා ධර්මඥානෙ මේ එක දිගට දැන් මහත්ය දැන් එක දිගට සමහර වෙලාවට මේ වැඩසටහන් අපි කියමු 100ක් කියලා. එතකොට කොච්චර මේ මේ අපි කියමු පැය වශයෙන් ගත්තොත් පැය 100ක් මේ පුරුදු කරලා. ශ්‍රොතය. එතකොට එක දිගට ධර්ම ධර්මීය අහන පින්වතුන් ඉන්න. එතකොට ඒ අය කොච්චර සතුට වෙන්න ඕනද අපි මේක පුරුදු කරනවා කියලා. දැන් සුතේ පුරුදු කරනවා කියවට තේරෙන්නේ නැහැ මේ තමයි සුතේ පුරුදු කරනවා කියන්නේ නිතර නිතර ධර්මය අහනවා. එහෙමයි. ඒක කඩ කරගන්න නැතුව පුරුදු කරනවා. ඒක මැරෙන කල් ඇහුවත් කමක් නැහැ. ඒ ඉතින් මිනිස්සු මැරෙන කල් සින්දු අහන්නේ. මිනිස්සු මැරෙන කල් ඡන්ද ප්‍රතිපල අහන්නේ. මිනිස්සු මැරෙන කල් ක්‍රිකට් බලන්නේ. මිනිස්සු මැරෙනකල් දාන දාන චිත්‍රපටි බලන්නේ. මිනිස්සු මැරෙනකල් දාන දාන නාට්‍ය බලන්නේ. ඉතින් මිනිස්සු නාට්‍යයක් බලලා ඉවරයි නම් මේ නාට්‍ය කියන ඒවා හැදෙන්නේ නැහැ ලෝකේ. නේද? ස්වාමීන් වහන්සේ කිසිවකින් ඩෙවලොප් යන්න ඕන කාරණා වැඩි. ඒ කිසිවකින් සුගතිය සුගතිය යන්නේ නැහැ. නමුත් මේ ධර්මයේ ඇසීම තුන සුගතිය උපදිනවා. මේ බණපදයක අර්ථය තේරෙන්නේ නැති ගෙම්බෙකුත් අර හඬට සවන් දීගෙන ඉඳලා දෙව්ලෝ කියන්නේ ඉතින් ඒවා පිළිගන්නවා නම් තේරෙන භාෂාවෙන් බණ ඇහෙනකොට කන් යොමු කරගෙන අහන එක ගැන කොච්චර සතුටු වෙනවද නේද අපි ඉතින් ඒ කාරණාව සීකලා අද මිලිඳු රාජ ප්‍රශ්නේ කාරණා කතා කරමු අවසරයි අද අපි කතා කරන්නේ 113 වෙනි පිටුව 4 වෙනි පොත් වහන්සේගේ මහා මෙණාවේ පරිවර්තනේ මුවාගේ තුන් අංගයක් ගැනීම ගැන. ඒකට මේ රජතුමාට හැම එකක්ම මතකයි. අපේ නාගසේන මහරහතන් වහන්සේ මුලින් විස්තර කරගෙන යනකොට මොහා කියන එක විස්තර කළා. මොහාගෙන් අංග තුනක් ගන්න ඕන කියලා. ඒතර රජතුමාට මොහාත් මතකයි. මොහාගෙන් අංග තුනක් ගන්න ඕන කියන එකත් මතකයි. එතකොට ඒ රජතුමාගේ කල්පනා ශක්තිය මතක ශක්තිය නම් ප්‍රශංසා ප්‍රශංසනීයයි. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500කින් වගේ මේ වගේ ජීවිත බිහි වුණා කියන්නේ බුද්ධ කාලේ කොහොම වෙන්නේ ඇතිදනේ? අපේ ආනන්දයන් වහන්සේගේ මතක ශක්තියෙන් අග්‍ර අපගේ පරම පූජනීය ආනන්ද මහරහතන් වහන්සේගේ මතක ශක්තිය කොහොම වෙන්නේ ඇතිද අපිට මේ උපමා හිතාගන්න බැරි තරමින් නේද ඔව් ඔව් ඒ කියන්නේ අපේ හිතට සිතාගත නොහැකි තරම් කියනවා ඒ මුවාගෙන් ගන්න ඕන පළවෙනි කාරණේ තමයි මුවා දවල් කාලේ වනයේ හැසිරී රාත්‍රී කාලේ එළිමහන් වෙනවා. එහෙමයි ස්වාමී. දවල් කාලේ කැළේ ඉඳලා රාත්‍රී කාලේ කලෙලි බහිනවා මොවා. ඉතින් ඇත්තටම එහෙමනේ සිද්ධ වෙන්නේ. එතකොට මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් දවල් කාලයේ වනේ වාසය කළ යුත්තේ රාත්‍රී කාලයේ එලිමහනේ වාසය කළ යුත්තේ. මහරජාන්නේ මේ මුවාගේ පළමු අංගේ ගන්න ඕන එතකොට භික්ෂුව විසින් දහවල් කාලේ ඒකනේ මහත්තයා ඉස්සර මතක නැද්ද ওই සූත්‍ර දේශනාවල තියෙනවා දහවල් පින්ඩපාතෙන් පස්සේ විවේක ගන්න අන්ද වනයේට ගියා. එහෙමයි ස්වාමී. මහා වනයේට වැඩියා. එතකොට ඔන්න මේ මේ ආමේ මේ පාද යාත්‍රාවේ යන අපි කියමු දණ්ඩපාණි ශාක්‍ය මුණ ගැහුණා. මදුපිණ්ඩික සූත්‍රයේ. එහෙමයි. එතකොට සුභාතරණීය දාන උදේ පින්ඩපාතේ වන්දලා අන්ද වනයේට වැඩියා. එහෙමයි. ඒ වගේ ඉතින් ඒ කාලේ දානේ මේ පින්ඩපාතේ වළඳලා කොහේ හරි ඇතුළකට යනවා. එහෙමයි. කලෙලි බහින්නේ නැහැ දවල් කාලේ. දැන් අද කාලේ කලෙලි බහිනවනේ. එහෙමයි. ඒකේ පාර පොඩ්ඩක් එහෙම වෙලා අද එතකොට මේ නිවන කරාම යන ඒ අරහත් මාර්ගයේ මනාව හික්මෙන කෙනා දහවල් කාලේ වනයේට තමයි ඒ කියන්නේ සැඟවුණ තැනට එහෙමයි සාරා මොහො වෙන්නේ නැති තැනට තමයි ආඛ්‍ය යන්නේ ඊට පස්සේ රාත්‍රී කාලේ නිමානි වාසය කරනවා ඒතකොට රාත්‍රී කාලේ වෙනකොට ආය හවසට විහිරට ඇවිල්ලා විහිරි වාසය කරනවා ඉතින් අද කාලේ මේක ප්‍රායෝගිකව ඉතින් එවැනි ආරණ්‍ය සම්ප්‍රදායක් එවැනි දෙයක් නැති නිසා සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ මේක තේරුම් ගන්න අමාරුයි. ඉතින් මේකෙන් තේරෙන්නේ මේක අපිට ඒ කාලේ මෙහෙම පුරුදු කළා කියන එක තේරුම් ගත්තත් මම හිතනවා අරහත් මාර්ගය කියන එක අරහත් මාර්ගය කියන එකට ඉතින් කියනවා දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ ලෝමහංසන පරයයි ලෝමහංසන පරයයි කියන්නේ මහත්තයා මේ සිංහනාද සූත්‍රයේ මහා සිංහනාද සූත්‍රයේ ඉගෙන සූත්‍රයේ දේශනා කළ ඉවරනට පස්සේ නාගසමාල මහරහතන් වහන්සේ වෙන්න ඕන මම මතක හැටියට. ඒ රහතන් වහන්සේගේ ශරීරයේ ඒ ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැතුව ඇති. ඒ ස්වාමීන් වහන්සේගේ ශරීරයේ ලොම් කෙලින් වෙනවා. උන්වහන්සේ අහනවා ස්වාමීනි මේ දහම්පරයයි නම මොකද්ද? මගේ ශරීරය රෝමොත් ගමනේ වුණා කියලා. එහෙනම් කියනවා ඒකට ලෝමහංශ පරයයි කියලා මතක තියාගන්න කියලා. ඉතින් මහා සිංහනන්ද ඒකේ තමයි දසබල ඥාන, විසරද ඥාන, ඊළඟට බුදුරජාණන් වහන්සේ දුෂ්කරක්‍රියා අතීත ජීවිතවල උන්වහන්සේ මේ වෙහෙසුණ විදිහ, මේ ඔක්කොම තියෙන මජ්ක්‍ධිම නිකාය සූත්‍රය. ආරේ සුන්දරයි. මහා සිංහනන්ද සූත්‍රය. ඉතින් ඒ සූත්‍රයේ තියෙනවා දුෂ්කරක්‍රියා කරපු විදිය. සාරිපුත්‍රේනි, ඒ මම යම් රාත්‍රියක් සීතලද සීත කාලයට අයත් වේද හිම වැටෙන දවස් 8ට අයත් වේද එබඳු රාත්‍රීන් රාත්‍රීන්හි රැයට එලිමහනේ වාසය කරමි. දහවල වනවදුලෙහි වාසය කරමි. පායන කාලයේ අවසන් මාසයේ දහවල එලිමහනේ වාසය කරමි. රාත්‍රී කාලයේ වනවදුලෙහි වාසය කරමි. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු විදිය. එලිමහනේ වනේ වාසය හිම වැටෙන රාත්‍රියේ එලිමහනේ ඉඳලා ඊට පස්සේ එලි මේ දහවල් කාලේ ඇතුළේ ඉනවා. ඊට පස්සේ දහවල් කාලේ වනවදුලේ වාසය කරලා මේ පායන කාලේ අවසාන කාලේ දහවල් කාලේ ලිමානේ වාසය කරලා රාත්‍රී කාලේ වනවදුලේ වාසය කරනවා. මහත්ය දුෂ්කර ක්‍රියාව පිළිබඳව ප්‍රශ්නේදී මතකදී බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ සිදුවත් මහ බෝධිසත්ව විදිහට දුෂ්කර ක්‍රියාවක් කළානේ. එහෙමයි සාම. ඒ කරපු ක්‍රියාවේ එක දෝෂයයි තියෙන්නේ. ඒ තමයි ආහාර නොගත් එක. එහෙමයි. අනිත් කරපු සියලු හුදකලාව ඊළඟට අර සීතලේ කෙලස් තහවුපු ඒවා ඒව කොහොම පරිබාහිර නැහැ. මාර්ගයට අයිති දේවල්. ඒ කියන්නේ ඒවා සාමාන්‍ය මාර්ගේ පුරුදු කරන අය පුරුදු කරගත යුතු දේවල්. එහෙමයි ස්වාමීනි. නමුත් ආහාර නොගැනීම නිසා ඒ වාගේ ප්‍රතිපදාවක් සාමාන්‍ය කෙනෙක් කුරු කරන්න ගියොත් එයාගේ ජීවිතය නැති වෙනවා. එහෙයි ස්වාමීනි. ඉතින් ඒකයි මට මතක හැටියට ඒක දැන් මම කියන එකේ වචනේ ඔබට තේරුම් ගන්න තේරෙන්නේ නැත්නම් දුෂ්කර ක්‍රියාව පිළිබඳව මේ මිලින්දා ප්‍රශ්නෙම අපි කලින් කතා කළා තියෙනවා ස්වාමීන් ඊට පස්සේ තියෙනවා දෙවෙනි කාරණාව මුවා ආයුධයක් හෝ ඊතලයක් හෝ තමා දෙසට වැටෙන කල්හි ඒට වංචා කරයි මඟහැර පලායයි ශරීරයට වැද්ද නොදෙයි එතකොට මුවාගේ මුවන්ගේ තියෙනවානේ මුව මායම් කියලා ඔය ඉස්සර ජාතක කතාවල එහෙම තියෙන්නේ. මෝහ මායම්. ඒ වගේ දැන් අර ඊතලයක් ආයුධය Tamanට ගහනකොට එයා ඒකට මේ අපි කියමුකෝ සමාජයේ වචනය තමයි විට්ටු දානවා කියලා. එහෙම සාමි. මොවාට පුදුම හැකියාවක් තියෙනවා විට්ටු දාන්න. එහෙම සාමි. ඒකට ඒ වගේ. ඉතින් ඒ වගේ කියනවා මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් ලාමක කෙලෙසුන් තමා වෙත එනකල්ලි ඒට වංචා කළ යුත්තේ මගහැර පලා යා යුත්තේ එය තම සිතට වැද්ද නොගත යුත්තේ මහරජාණන් මොවාගේ මේ අංගේ ගන්න ඕන කියලා. ඒක තමන්ගේ හිතට આવොත් අකුසලයක්, ලාමක විතරකයක්. ඒක හිතට වැද්ද දෙන්නේ නැතුන් ඒකට විත්ව දාන්න කියනවා. එහෙමයි. ප්‍රාණයක් කෙනවර විදේශයක් කෙනෙකුට මොහොහයක් කෙනෙකුට අවශ්‍යයි සාමි. ඒ වගේ. එහෙයි. මඟහරින්න ඕන කෙනෙක්. මඟහරින්න මඟහරින්න මෙතන තියෙන්නේ මේ ඒක මේ උපක්‍රමයෙන් ඒක කියන්නේ ඒකට මුවා වෙන්න ඕන කියන එක. ඒක හිතට වැද්ද දෙන්න හොඳ නැහැ කියන මඟහැර යන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කෙලෙසව කෙලෙසව වැළඳ ගන්නෑ. එහෙයි. සාමාන්‍ය ලෝකයේ ස්වභාවය කෙලෙස් වැළඳ ගන්නවානේ. රාගය එනකොට එපමණකින් වැළඳ ගන්නවානේ. ඊට පස්සේ සිහිනුවණක් නැතුව යනවා අපි නොදන් අපි දන්නේව නැතුව. දැන් සමහර වෙලාවට අපි කියන්නේ මේ ඔතන හිටියනම් අපිට තරහ යනවා. ඒ නිසා යාන්තම් මං අරලාවා කියලා. අන්න ඒක හොඳයි. එහෙමයි සායනි. ඊට පස්සේ ඕවා බල්ලා කෙලෙස් අවශ්‍ය ගන්නවට වැඩිය හොඳයි මම පැත්තකට වෙලා හිටියා. එහෙමයි. ඒක හොඳයි. ඒතකොට දැන් සමහර අය කියනවා දැන් අපි ෆෝන් ගත්තොත් අපිට සංවර වෙන්න අමාරුයි ලොකු ෆෝන් ගත්තොත් අපේ හිත සංවර නැහැ ඊට වැඩිය හොඳයි මේ පොඩි ෆෝන් එකක් පාවිච්චි කරන එක. එහෙමයි. කියලා සමහර. අන්න ඒක හොඳයි. ස්වාමීන් වහන්සේ තැනක සඳහන් වෙනවාද මේ ඇස ගිනි අරගෙන තියෙන්නේ කන ගිනි අරගෙන තියෙන්නේ ඇවිස්සලා තියෙනවා කියන එක ස්වාමීනි. ඔව් මේ ආදිත්ත පරයය සූත්‍රයේ තියෙනවා. චක්කුම් බික්කවේ ආදිත්තං හැප් ගිනිගෙන තියෙන්නේ. 11 ගින්නකින්. රාගක් ගිනා, දෝසක් ගිනා, මෝහක් ගිනා. එහෙමයි සර්. රාග, දේශ, මෝහ වලින් ගිනි අරන් තියෙන පිච්චෙනවා. කියන්නේ කොහෙන් හරි පිච්චෙනවා. එහෙමයි සර්. 11 ගින්නකින් එහෙම නැත්නම් ජාති, ජරා, ව්‍යාධි, මරණ ඒ වගේ ඇයි මේ මොහොත හැම වෙලාවකම පිච්චි පිච්චි මේක මේ දැවිලා දැවිලා අවසානයක් කරලා දානවනේ අවුරුදු 80ක් 70ක් යනකොට එහෙමයි හැම වෙලාවෙම පිච්චිලා නෙමෙයි ඒකයි ඉතින් ඒ විදිහට තියෙනවා බුද්ධ දේශනාව ඉතින් අර මෙතනදී කියන්නේ ඒක මං අරින්න ඕන එහෙමයි ස්වාමී ඊට පස්සේ ඊට අදාළම තව ලස්සන කාරණාවක් ඊළඟට කියනවා තවද මහරජාන්නේ මුවා මිනිසුන් දැක පැනගන්ට හැකි තැනකින් වහා පලායයි නැවත ඔව්හු මාව නොදකිත්වා කියලා. මිනිස්සු දැක්කොත් එහෙම කොහෙන් හරි මුවා පැනලා යනවා. ආයෙනම් මුන් මාව දකින්න එපා කියලා. මුවාට හිතෙනවා එහෙම. එහෙමයි. ආන්න හරි ලස්සන කරනවා මේක. ආන්න ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව. ඒ කියන්නේ නිවන් දකින්න කැමති කෙනා දබර කරන, කෝලාහල කරන, අරුබුද හදන, විවාද ඇති කරන සුළු දුස්සීල කුසීත පිරිසේ ඇලී සිටින උදවිය දැක්ක විට හැකි තැනකින් පලා යා යුත්තේය. ඔව්හු නැවත මාව නොදකිත්වා මමද ඔවුන්ට දකින්ට නොලැබෙම්මා කියා මහරජාන්නේ මොවාගේ මේ අංගි ගන්න කියනවා. එතකොට මහන්තයා කවුරු හරි වාද විවාද ඇති කර ගන්නවා නම් දබර කරනවා නම් කෝලාහල කරනවා නම් අරුබුද හදනවා නම් විවාද නේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. දැන් කියන්නේ විවාද තියෙනවා වරෙල්ලා. එහෙමනේ අද කාලේ. එහෙමයි. හැංගෙන්න එපා වරෙල්ලයි පානදුරා වාදය කළේ අර වාදය කළේ මේ මිනින්ද ප්‍රශ්නේ වාදය. දැන් මේකේ තියෙනවනේ මේක වාදයක්ද මහන්තය? එහෙමයි ස්වාමී. දැන් අපි මිනින්ද ප්‍රශ්නේ කොච්චර ඉගෙනා මේවා වාදද? මේ මේ ධර්මයේනේ අනුමෝදන් වෙන එක නේද මේවා අනුමෝදන් වෙන්න තියෙන්නේ මේ හාරා හාරා දහම් මිනි මිනි කැට උඩට ගන්න එක නෙමෙයි තියෙන්නේ වාද විවාදය ඒතර මේකේ තියෙන වාද විවාද කුසීත ඒ මේ මේ ඒ පිරිස දැක්කට පස්සේ වාද විවාද ඇති කරන මේකේ තියෙන වචන ටික තමයි කෝලාහල ඇති කරන, දබර ඇති කරන, අරුබුද හදන, විවාද ඇති කරන සුළු දුස්සීල කුසීත පිරිසට ඇලී සිටින උදවිය දැක්ක විට හැකි තැනකින් පලා යයිත් ආයේ උඹලා නම් දකින් දෙපාක. සාමාන්‍යයෙන් වාද විවාද ඇති කරන කට හැකර වාචාල කමින් ඉන්න අය ඉදිරියට සත්පුරුෂය යන්නේ නැහැ. එහෙමයි සාමි. කියන්නේ සත්පුරුෂ ධර්මයක් තමයි ඔවුන් නොදකිත්වා කියලා හිතන එක. එහෙමයි සාමි. මේ වරෙන් වරෙන් අපි ඉදිරියට වරෙන් කියලා කියන්නේ. එහෙයි. මේ මේ තියෙන මිරින්දා ප්‍රශ්නේ මගහැරලා යනවා. මගහැරලා යනවා. එහෙමයි සාමි. එතකොට දැන් මේ ඒ අරහත් මාර්ගය දන්නේ නැති මිනිසුක් කල්පනා කරනවා ඇයි මේ වාදයට එන්න කියද්දී එන්නේ නැත්තේ? ඇයි ඉතින් හොඳයිනේ වාදයට කෙලින්ම ගිහිල්ලා ඇත්ත කියන්නේ තියෙන්නේ කියලා. සත්පුරුෂ ධර්මයක නෙවෙයි. කලකෝලාහල වාද ඇති කරන අය ගැන දකින්නවත් එපා කියලා සත්පුරුෂයා කියන්නේ. එහෙමයි ස්වාමී. ඔව් මං ඇරලා යන්නේ ඒක සත්පුරුෂයා කරන්නේ. ඒ නිසා යම් තැනක ඔබත් ජී පරිසරයේ ජීවත් වෙනකොට ඔයාලගේ ජීවිතවල යම් කිසි අව කැපෙන කතා තියෙනවා. ඊළඟට දඩබ්බරි හිත හැවිස්සෙන කතා කියන ඒ කලකොල පංචරිත දුස්සීල කිසිම සීලයක් රකින්නේ නැති කුසීත ඔහේ කට වාචාර කමින් ඉන්න චරිතයක් දැක්කොත් එහෙම ඉනිහිට මං අරලා යන්න ඕන. ඒවා පවු නෙවෙයි. ඒවා පවු නෙවෙයි. ඒවා අකුසල නෙවෙයි. ඒවා වාංඡාව නෙවෙයි. ඒක චපලකම නෙවෙයි. ඒක කළ යුතු දෙයක්. මොකද මේ මං අරලා යනවට වැඩිය ඔහු හිතියොත් එහෙම රැස් වෙන අකුසල ප්‍රමාණය වැඩියි. තමන් කිලිටි වෙනවා ඊට පස්සේ. ඔව් ඔව්. දැන් සමහර ලාවට තේරෙනවානේ මේ වගේ චරිත අනේ අපේ හිතේ කරුණාව මෛත්‍රිය නැද්ද? එහෙම නැත්නම් අනේ හොඳ නෑ මේ වගේ කළොත් අපේ අනුකම්පාව අපේ අනුකම්පාව නැද්ද? අපේ දෝෂයක්ද කියලා හිතනවා. ඒ මෝඩකම්. එහෙමයි ස්වාමීනි. එහෙම නෙමෙයිද? ඊට පස්සේ දබර කරන කලකෝලාල කරන අය ඉදිරියට ගියේ නැත්නම් අපි නෝන්ජල් වෙලා වගේ පැත්තකට වෙලා වගේ ඉස්සරහට ගිහලා දෙකක් කියන්නේ තියෙන කියලා හිතනවා. එහෙම නෑ. මේ මිනිස්සුන්ගේ ලෝකය අරහත්ත්වේ කරා යන සත්පුරුෂයන්ගේ ලෝකේ තමයි වාද විවාද කල කෝලහල ඇති කරන වාචාල දුස්සීල කුසීත හීන වීරිය තියෙන පිරිස ඇලී වාසය කරන එවැනි චරිතයක් දැක ගමන් හිමීට මං ඇරලා යනවා ඒ ඇත්ත එක මොහු වෙන්නේ නැහැ එහෙමයි ස්වාමීනි මුවා මිනිස්සු දැක්කට පස්සේ ආයේ මාව දකින්න එපා කියලා හැංගිනවා වගේ සමහර අය කියනවා කෝ හැංගිලා වගේ නෑ කතා මේ දවස්වල නෑ කතාවක් හොයාගන්න ඕනේ නෑ කොහේ ඉන්නවද දන්නේ මිනිස්සු කතා වෙනවා මේ මිනිස්සු අරහත් මාර්ගය ගැන නොදන්නා නිසා මිනිස්සු හිතන්නේ මාර්ගයේ දියුණු කරනවා නම් ಗುಣධර්ම දියුණු කරනවා නම් හැම වෙලාවෙම රූප වාහනවල පේන්න ඕන රේඩියෝ එකකින් ඇහෙන්න ඕන අන්තර්ජාලය සැරිසරන්න ඕන එහෙමනම් හොඳ කෙනෙක් එයා අද කාලේ කුණුහරුප කී කියා කොච්චර සැරිසරනවද එහෙමයි ස්වාමීනි ප්‍රසිද්ධිය කියන්නේ මොකද්ද එහෙමයි මේ බල්ලෝ බලල් හිටියන් මේ ටීවී එකේ පෙන්නන්නේ මාර්ගෙන් බැහැර වීම නේද මාර්ගෙන් බැහැර වෙලා එහෙමයි මිනිස්සු හිතන්නේ නිතර නම කියවෙනවා නම් ප්‍රසිද්ධයි කියලා. ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න කුණුහරුප දාන්නේ. මහත්ය දේවදත්ත ප්‍රසිද්ධයිනේ. නේද? බුදුරජාණන් වහන්සේ තරමටම දේවදත්ත ප්‍රසිද්ධයිනේ. ඒ වුණාට දේවදත්ත ඉන්නේ නිරේනේ. එහෙමයි සාමිනේ. මම වැරදිද? මම කියන කාරණා තේරෙනවා නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ නම කතා කරනකොටම භාග්‍යවතුන් වහන්සේ ගැන ඒකම දේවදත්ත ගැන කතා වෙනවානේ. නමුත් දේවදත්ත ඉන්නේ නිරේනේ. ඒ නිසා මිනිස්සු තමන්ගේ නම කතා වුණා කියලා, තම මේ ප්‍රසිද්ධ වුණා කියලා ඒක සතුටු විය යුතු කාරණාවක් නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේද? නැත්නම් මිනිස්සුන්ගේ තියෙන හරි ලාමකකමක් අර ප්‍රසිද්ධ වෙන්න තියෙන එක. ප්‍රසිද්ධ නම් පිළිගන්නවා වගේ දෙයක් නේද? ඒක මොකද්ද ඔය සමයමක් තියෙනවා මහත්තයා. ඊට පස්සේ තියෙනවා උෂඹයාගේ සිව්වංගයක් ගැනීම ගැන. මේ උෂඹයා කියන්නේ ශ්‍රේෂ්ඨ ගවයා. ඉතින් ඒ හොඳ වර්ගයේ ගවයා. ඒ අයගේ කොහොමද අංග හතරක්. මහරජාණන් උසඹයා තමන් වාසය කරන ගේ ආත්ම හරි. එහෙමයි. ඒ ශ්‍රේෂ්ඨ ගවයා අර ලගින තැනම තමයි ලගින්නේ. ඒ වගේම මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂු විසින් මේ කය අනිත්‍ය වූ ඉලීම් පිළිමැදීන් ආදීන් යුතුව තිබී බිඳීන් විසිරීම් නැසීම් වලට පත්වන ස්වභාවයෙන් යුතුය කියා සිය කය අත්නොහැරිය යුත්තේය. දැන් අර ශ්‍රේෂ්ඨ ගවයා උසමයා එහෙමයි ලගින තැනම ලගිනවා වගේ මේ භික්ෂුව මෙහෙම කරන්න කියනවා. ඒ තමයි මේ කය අත්හරින්න එපා කියනවා. ඒ කියන්නේ මෙහෙම. මේ කය තියෙන්නේ අනිත්‍ය වූ ඉලීම් පිරිමැදින් ආදීන් යුතුව බිඳීන් විසිරීන් නැසීන් වලට පත්වන ස්වභාවයෙන් යුතු එකක්. මේ කය එහෙමයි ස්වාමී. මේ කය කියන්නේ සෝදන්න ඕන, නාවන්න ඕන, ඊළඟ කවන්න ඕන, පොවන්න ඕන. මේක කැඩිලා බිඳලා යන බෙහෙත් කරවන්න ඕන, ආරක්ෂා කරගන්න. වාහනයක් කෙනෙකුට අයින් වෙන්න ඕන. එහෙමනේ මේ ශරීරේ. එහෙමයි ස්වාමී. නේද? එහෙයි. එතකොට ආන් ඒක කරන්න කියනවා. නැත්නම් මේ ලෝකේ ඔක්කොම අනිත්‍යයි කියලා මේවා සිඳී විඳී මේක බිත්තරයක් වගේ කියලා වාහනයක් කිනුමට පාරමෙන්දට වෙලා ඉඳලා හරියන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේ කය මම නෝයි මගේ නෝයි මගේ ආත්මය නෝයි කියලා টয়ලට් ගිහලා හොදන්න නැතුව ඉන්න එපා කියලා කියන්නේ නැතුව තේරෙනවා නේද? මේ කියන්නේ කය අත්හරින්න එපා කියන ඒ ක්‍රමේ. තේරුම් ගන්න කියන මේ කය තියෙන්නේ හෝදලා, නාවලා, කවලා, පොවලා හදාගන්න ශරීරයක්. එහෙමයි ස්වාමී. අර උසඹයා කොහේ ගියත් ළගෙන දැනට එනවා වගේ මොන ධර්මයේ විමසුවත් මේකේ ඉලීම් පිරිමැදීම් වලින් පවත්වන්න ඕන. එහෙමයි ස්වාමී. නැත්නම් අනිත්‍යය කියලා මූණේ ළගෙන කේස් රැවුල් කපන්නේ නැතුව, කොණ්ඩේ පීරන්නේ නැතුව. එහෙමයි. හොටු හොටු පෙරාගෙන මේක අනිත්‍යයි කියලා. එහෙම නෙමෙයි කියලා. ඒක අවබෝධය නෙමෙයි නේද? ඒක අවබෝධය නෙවෙයි කියලා. ස්වාමීන් අර මේ පින්වත් ස්වාමින් වහන්සේලාට සමහර අවස්ථාවල අපුල සංඥාව ඇති වෙලා මේ කය ඔව් අපුල කියන්නේ පිළිකුල්. එහෙමයි. පිළිකුල් සංඥාව ඇති වෙලා වැස්කිලි ගිහිල්ලා හොදන්න නැතුව ඉඳලා ඔබ වහන්සේ මතක කරන් තේද නැසක්. කලින් අපි වැඩසටහන මතක් කරානේ. ඉතින් ඒ වගේ. ඒ ඒ ආන්න මේ මේ ප්‍රතිපදාවට ආපු නැති නේ. එහෙමයි ස්වාමීන්. දැන් ওই මාතර පැත්තේ අපේ අපරෙක් අසුපින් ওই පහුගිය කාලේ බෝම්බ කේස් එක ආපු වෙලාවේ අපරක් අසුපින් ගිහිල්ලා තියෙනවා මේ මේ ආරක්ෂාව ඉල්ලන්නේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියලා ඉතින් ඔබ වහන්සේලා ආරක්ෂාව ඉල්ලන්නේ මේ ඔබ වහන්සේලා සියල්ල අතහැරලා ආපු අයනේ. ඔය සිංහල බෞද්ධයෝ කතා කරන විදිහමයි ස්වාමීනි. ඉතින් අපි එහෙව් රටත් අපි ඉතින් ලේ හින්දෙන කල් අපි සෙත්පතනවා මේ රට රැකේවා කියලා. එහෙමයි. තේරුණා නේද? එහෙමයි. මේ වගේ මිනිස්සු ඉන්නේ. ඊට පස්සේ කියනවා අම්මෝ අන්න බණ නම් කියන්නේ අනිත්‍ය කියලා යන වාහනේ. අම්මේ ලොකු වාහනේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මේ මිනිස්සු කොහෙද? හරි සංවේගජනක ස්ථානයක වංශය මතක් කරගන්න හැම. දැන් අපි කියමු අපි ඕන්න දැන් ධර්මදේශකයන් වහන්සේලා රට වටේ ලෝකෙ වටේ හැමතැනම සැරිසරනවානේ. ඉතින් සමාජලාවට එක බණක් තියෙනවා අනුරාධපුරේ අනිත් බණ තියෙනවා මාතර. එහෙමයි. දැන් ත්‍රිවිල් එකක් කරන් ගිය කිද මහත්තයා? තේරුණා <laughs> නේද? ඒකට ඉක්මනින් යන්න පුළුවන් වාහනයක් මේ හොයාගන්න. එක්ක හයර් එකට ගන්න ඕනේ, එක්ක පූජා කරපු එක. මොකද අපි රස්සාවල් කරලා සල්ලි හම්බ කරගෙන කී කී හරි එකතු කරලා ගත්ත වාහන කොහෙවත් මහා මෙවුනායම නැහැ. එහෙමයි ස්වාමී. කවුරු හරි පූජා කරපේවානේ තියෙන්නේ. නේ? ඉතින් මේ ඒකයි. දැන් ওই අනුරාධපුරයේදීත් එක දවසක් ස්වාමීන් වහන්සේලා වාහනයක් යනකොට අහලා තිබිලා ওই වාහන මේ හාමුදුරන්ට කැප නෑනේ. එහෙමයි. ඒ කියන්නේ මිනිස්සු අමෝසු ලෝකෙක ඉන්නේ. ඒකට මේ කියන්නේ ජීවිතය අවබෝධ කරන පැත්ත වෙනයි. සිව්පසේ භුක්ති විඳින පැත්ත වෙනයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේද? ඊළඟට කෝ වනවාසී නම් සිවුර චූටියට චූටියට කපලා එහෙම ඉන්න බෑ. કોઈ පොරවන සිවුරු පේන්නේ නැහැ. මේ මිනිස්සු මොනවා දකින මේ පැටලිලා යනවද කියන්නේ මොකේ පැටලිලා යනවද දන්නේ නමුත් මේ මිනිස්සු ඔහොම පැත්තක හිටපු ආවේ එහෙමයි කියන දෙයක් කියපු ආවේ නමුත් විශ්ව තේරුම් ගන්න ඕන මේ කය විතරයක් වගේ කැඩෙන විඳින බව හැබෑව. ඉලින් පිරිමැදින් වලින් තියෙන්නේ සා ජීවිතය අවබෝධ කරගන්න උත්සාහ කරන වගේම මේ ඉලින් පිරිමැදින් වලින් තියෙන කයක් පවත්වන්න ඕන. මොකද මේ කය තුල රැඳෙලා නෙමෙයි අවබෝධ කරන්නේ. ඊළඟට තියෙනවා තවද මහරජාණෙනි උසඹයා ගන්නා ලද බර උසුලන්නේ සැපදුක් දරාගෙන දරාගෙන ඒ බර උසුලයි. දැන් මේ අර කාරණාවල තව කාරණාවක් කියනවා. ඒ තමයි සමහරවිට ඔය ආරණ්‍ය වල කුටි දකින්න උට ඔය ගොඩාක් ඈත කැලේස්සේ ආරණ්‍ය පිදුරු වහලා තියෙනකොට ඊළඟට මැටි වලින් හදලා තියෙනකොට ඔන්න පහදිනවා. එහෙමයි. අම්මේ මෙන්න ආරණ්‍ය කියලා. එතකොට කොහේ හරි අපි කියමු උදාහරණයක් අසපු කියලා හොඳට කුටියක් හදලා තිනවා ඇටච් බාත් รู ම් එක පොඩි කොරිඩෝවක් එක කුටියක් හදලා තියෙනවා. ඒකට බයිනෝ මේ අන්න මේ පේන්නේ කුටි. සුපෝගෝගී ජීවිත. කියලා. එතකොට අපි කියමු ඔතන මිනිස්සෙක් ඉන්නවා කුටියක් හදන්න කැමති. ඒ මිනිසයා කුටියක් හදනවා නම් හදන්නේ මහන්තයා හොඳම විදිහටද එහෙම නැත්නම් දුෂ්කරම විදිහටද? කුටියක් හදන්න කැමති කෙනෙක් කොහොමද හදන්නේ? හොඳම විදිහට හොඳම ඒ වගේ තමයි කවුරු හරි මිනිස්සෙක් හොඳම විදිහට කුටියක් හදලා පූජා කරලා. එහෙමයි සාමි. සමහරවිට කුටි හදලා පූජා කරන අය ඉන්නවා. ඒ අයගේ ගෙවල් එච්චර පිරිසිදු නෑ. එහෙමයි. ගෙවල් වල টয়ලට් එක කාමරේට අල්ලලා නෑ. නමුත් සංඝයා වෙනුවෙන් පූජා කළා. ඒතර මොහොතක් කල්පනා වෙන්නේ නෑ. ස්වාමීන් මේ පින අනුමෝදන් වෙන්න තියෙන අවස්ථාවත් මගේ හැරෙනවා. මගේ හැරෙනවා නේ. ඊට සමහර ලොකු වාහනකින් හරි ගියොත් එහෙම ආවදනවා අම්මෝවන්න. මේ නිකන් කම් සැප විඳ විඳ වාචාරකම් දොඩව දොඩව ඉන්න ගිහි මිනිස්සු හොඳ වාහනවල යනවා නම් මේ බණ දහම් දන්න හාමුදුරුවෝ නමක් වාහනේ ගියොත් නරකද? කියලා එයා කල්පනා කරගෙන අර හිතට එන කෙලෙසේ මැඩ පවත්තන්. මං කියන්නේ ඒ ආකල්පනා කරන්න ඕන විදිහක් කිව්වේ. එහෙමයි ස්වාමීනි. එහෙම කල්පනා කළා අර හිතට කෙලෙසේ එන එක වළක්වා ගන්න ඕන. වළක්වේ නැත්තම් භික්ෂුන් වහන්සේ නෙමෙයිනේ ස්වාමීන් වහන්සේ. ඒක අර හිතන කෙනාට නේ ආවාසිය. එහෙමයි ස්වාමීන්. නේද? ඒකයි. ඉතින් එහෙම එකක් තියෙනවා. එහෙම. ස්වාමීන් අවසරයි. ඕ මහත්මයා උසඹයාගෙන් ගත යුතු කාරණා හතරෙන් එකක් කතා කළේ. දෙවෙනි කාරණාව තමයි දැන් වෘෂභයා ගන්නා ලද බර උසුලන්නේ සැප දුක් දරාගෙන ඒ බර උසුලයි. එහෙමයි සාම. ඒ කියන්නේ ගවයාගේ මේ පිටේ මොන හරි බැඳලා පස්සේ ඒක බර වැඩි වුණා හෝ අඩු වුණා හෝ ඒකෙන් කායට දුක ආවා හෝ සැප ආවා හෝ අදින එක අදිනවා. එහෙමයි සාම. ආන් ඒ වගේ මහා මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ගන්නා ලද බඹසරේ හැසිරීමේ වගකීම ඇත්තේ සැප දුක් දරාගෙන දිවි ඇතිතෙක් පණ කෙලවර කොට ඒ බඹසරේ හැසිරිය යුත්තේ මහරජාණන් උසඹයාගේ මේ දෙවෙනි අංගයේ ගත යුත්තේ. එතකොට මේ බ්‍රහ්මචාරී බව සමාදන් වෙලා නිවන් මාර්ගයේ ගමන් කිරීම එහෙමයි. ඉතින් අපි කාරණා දෙකක් පැත්තේ කතා කරන්න ඕනේ. එකක් තමයි බ්‍රහ්මචාරී සීලය. එහෙමයි සාරා. අනිත් එක තමයි නිවන් මාර්ගයේ පුරුදු කරන්නේ. එහෙයි. බඹසර කියන වචනේ ওই කාරණා දෙකට යෙදෙනවා. එතකොට අපි බඹසර සීලය ගත්තොත් එහෙම ගවයා Tamanට පටවලා තියෙන බර සැප දුක් විඳගෙන අදිනවා වගේ නිවන් දකින්න කැමති භික්ෂුව මොන දුක විඳගෙන හරි බඹසර සීලය රැක ගන්න ඕන කියනවා. එහෙමයි ස්වාමීනි. ඒතර එහෙමනම් නිවන සමීපයි කියන්නේ. හරියට මේ බර පැටෙව්වට පස්සේ දුක් විඳගෙන හරියේ බර අදින ගවයෙක් වගේ කියලා. ස්වාමීන් මහත් වූ පීඩාව හෝ දරාගෙන ඔව් මහත් දැන් සමහරලාට රාග ගින්න, කෙලෙස් ගින්න ආවට පස්සේ ලොකු දුකක් මානසික ලොකු පීඩනයක් දරාගෙන අදින ස්වාමීන් ඒ කෙලෙස් ගින්න බහුලයිනේ බාහිර පරිසරෙත් තියෙන කෙලෙසේටමනේ එහෙමයි කතා කරන අය හැසිරෙන අය පෙනෙන අය දකින අය හැම තැනම කෙලෙස් ඇවිස්සෙන විදිහනේ තියෙන්නේ එහෙමයි එතකොට මහත්තයා ඒ කාලේ මේ කෙලෙස් සංසිඳීම කළේ මහා වනයෙන් එළියට ඇවිල්ලා පිණ්ඩපාතේ වඩිනටි බින් බලාගෙන පිණ්ඩපාතේ ගිහිල්ලා ආය මහා වනයේට ගිය ওই කාලවකවානුව තුලනේ මේ කෙලෙස් ගින්න සංසිඳව ගන්න තියෙන්නේ එහෙමයි ස්වාමී දැන් මහත්තයා ගෙදරකින් අපි කියමුකෝ විහෙරකින් එළියට බැස්සට පස්සේ තියෙන ගොඩ එහෙමයි අපි කියමුකෝ ටවුන් එක තියෙන බෝඩ් වල කෙලෙස් ඇවිස්සන දේවල් බස් වල යනකොට පේන දේවල් ඒක මම ටික අසේ ටීවී එකක් දාලානේ එහෙමයි සාමි හැමතැනම මේ විදිහට තියෙන ඇහෙන කතා දැනෙන තොරතුරු යන ෆෝන් එකක් ගත්තොත් ඒකේ විස්තර එහෙමයි ඒවයි ඔක්කොම ගත්තොත් කොහොම මේ කෙලස් කින්නෙන් කෙනෙක් මේවත් ඔක්කොම නැදින් කෙනෙක් බඹසරක් වගේ දෙයක් උතුම් දෙයක් රැකගෙන යනවා කියන්නේ ඒක ඔච්චර පාරිශුද්ධ දෙයක ඔච්චර පින් වැඩෙන දෙයක්ද අද කාලේ රකින්න සීලේ ගොඩාක් ආනිසංස වැඩි එහෙමයි අද කාලේ රකින්න සීලේ ආනිසංස වැඩි හේතුව දුස්සීල වීම පිණිසමයි පරිසරය දෙන්නේ. ඒතර දුෂ්කරවයි සිල් රකින්නේ. එහෙමයි ස්වාමීනි. අද කාලේ රකින්න බඹසර අද කාලේ රකින්න සීලේ ඊතරම් ආනුභාවයි. අනිත් එක තමයි ජම්බුද්දීපේ උපන් හපන්න ඉඳලා තියෙන බ්‍රහ්මචාරී සීලයට. එහෙමයි. ඒ කියන්නේ අදිෂ්ඨාන කරපු ගමන් ආයේ කාමසේවනයක් නැහැ. කාමක දේවල් නැහැ. තනිව හෝ බාහිරව හෝ කාමක ක්‍රියාවක යෙදෙන්නේ නැහැ. මම කරන්නේ නැහැ කියලා හිතපු ගමම. එතනින් පස්සේ ඒ යාළුවට ඒක අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ආවත් ඒක ඉක්මනට හිතෙන්නේ නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. එතකොට අද මේ බඹසර සමාදන් වෙලා මේ ගියා මේ කැඩුනා. මේ ඊළඟට ඒ විදිහට තමයි හැමතැනම ඊළඟට නාට්‍යයක් ගත්තොත් ඒ තියෙන හිත ඇවිස්සෙන දේවල්. කවියක් සින්දුවක් ගත්තත් ඒ තියෙන හිත ඇවිස්සෙන දේවල්. ඒතර මිනිස්සු ගොඩාක් කැමති ඒවට නිසා නාට්‍ය ඊළඟට මාධ්‍ය ඒ වගේ දෙන්නේත් ඒ වගේ හිත ඇවිස්සෙන දේවල්. ඊළඟ පුංචි ළමා ලපට කොල්ල කුරුට්ටෝ එක එක වීඩියෝ සහදාදා කෙලෙස් ඇවිස්සෙන විදිහට බලන්න පුංචි ළමයි. ඉතින් සමහර ඒවා අහනකොට දකිනකොට පෙනෙනකොට අන්න අය කියනකොට හිතෙනවා මේ මිනිසුන්ට දෙමව්පියෝ නැද්ද මේ ළමයිට කියලා. ඒ කියන්නේ ඉල්ලුමට අනුව සැපයුම. ඒතර මෙහෙව් ලෝකෙක පුංචි කාලේ ඉඳලම කුණුහරුප කතා කරනවා. මෙහෙව් ලෝකෙක ඊළඟට මේ ගරුත්වේ නැති දැන් මට ළඟදීන් ඇවිල්ලා මේ මේ අලව්ව පැත්තේ පුතේ එහෙමයි මතක් කළා මේ දැන් ඉස්කෝලේ ටීචර්ස් දානවලු ඔයා තාම යාළු වෙලා නැද්ද මේ ළමයාගෙන් අහනවා මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන ළමයි. ඔයා තාම යාළු වෙලා නැද්ද ගෑන ළමෙක් එක්ක? ඊට පස්සේ ඔයා ගෑන ළමෙක් එක්ක කතා කරන්නේ නැද්ද? ඊට පස්සේ මේ ළමයා අහලා ටීචර් මේ ඒ අයත් එක්ක මොනවද කතා කරන්නේ මට කතා කරන්න දෙයක් නැහැ කිව්වා. නෑ නිකන් ගිහලා පොඩ්ඩක් නිකන් කතා කරන්න. අනේ මට නිකන් කතා කරන්න අමාරුවක් නෑ ටීචර් කිව්වා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ තව තව අහන තැන මොකක් හරි ටීචර්ලාටත් මොන හරි අමාරුවක් ඇති. තව තව අහන තැන මේ ළමයා අහලා ටීචර් ඔයාට මේ පුතා වෙනවා කියලා. ඔව්. ඒකට ඒ ළමයිට කොහොමද කියලා අහලා ඔය කතා කරන විදිය. ඊට පස්සේ නෑ එයාලට අපි මේ සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. ඒකට බලන්න අපි ඉස්කෝලයි දැන් වෙන්නේ. එහෙමයි ස්වාමී. ස්වාමීන් වහන්සේ නුවණින් යමක් මෙනෙහි කරනවා කියන දේ සම්පූර්ණයෙන්ම බැහැර වෙලා මුලාව. දැන් ඔය වාගේ වුන් පොඩි උන්ට පිරිසුදු සීලයක් ගැන කොහොමද කියලා දෙන්නේ? එහෙමයි ස්වාමීන්. ඊළඟට මාධ්‍ය ගත්තත් අන්තර්ජාලය ගත්තත් මේ අබ්‍රහ්මචාරි බව උතුම් කියන එකනේ පැහැදිලි කතා කරන්නේ. එහෙමයි ස්වාමීන්. හැඟීම් පාලනය කරන්න එපා. සිතවිලි වලට ඉඩ දීපල්ලා. ඒවටම බල කරනවා. ඒවටම බල කරනවා. පරිසරිත හැදෙනවනේ ඒවට. එහෙයි ස්වාමීන්. එතකොට මේ පරම පාරිශුද්ධ උතුම් බ්‍රහ්මචාරී බවක් ගැන කතා කරන්නේ මේ බුද්ධ ශාසනය සිංහල භාෂාවේ මේ ලක්තර. එහෙමයි ස්වාමී. ඒකයි මේක රැකගන්න කියන්නේ. ඉවරයි නැත්තම් සිංහල හැගීම තියෙන බෞද්ධකම තියෙන නායකිකාවේ නැත්තම් ඒත් ඉවරයි. එහෙමයි. දැන් කොහොමද කාම රැල්ල යන විදිය? හිතාගන්න බෑ මහත්තයා. හිතාගන්න බෑ. එතකොට බයිනෝ හාමුදුරුවන්ට බයිනෝ නාද කාලේ හාමුදුරුවෝ කියලා. නිකම් මිනිස්සු මේ කච කච ගා ඉන්න අතරේ මේ පන්සල් පන්සල් වෙහි වෙයි යයි. එහෙමයි ස්වාමීනි. ද මහත්ය මේ තියෙන තාක්ෂණයයි මේ කතාවයි මේ මාධ්‍යයයි ඕවත් එක්ක මහානකමක් රැකිලා තිබුණේ පුදුමයි. එහෙයි. ඒ මහානකම කියන්නේ උතුම් ජීවිතනේ. එහෙමයි ස්වාමීනි. අපි උතුම් ජීවිතවලට ගරු කළ යුතු නේද? ආමුදුරුත් එක්ක කතා කළ යුතු දේවල් ආමුදුරන්ට පූජා කළ යුතු දේවල් ආමුදුරුව සමග කතේ හැසිරිය යුතු විදිය එහෙමයි සාම ඒක ඔක්කොම හදාගන්න වෙනව නේද ඉතින් ඒකත් බටහිර නම් කිසිම සපෝට් එකක් නැහැ මේකට දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ අපි ගත්තොත් එහෙම ලංකාවේ ආමුදුර නම ෆෝන් එකක් කරන් කේ පාරේ ඉන්න කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් ගගහා ඉන්නවා දැක්කම මිනිස්සු සිංහල මිනිස්සු හාමුදුරන්ට ඇඟිලි විකරනවනේ එහෙමයි ස්වාමී ඒ හේතුව මේක හා මිනිස්සු සංවරයේ සීලය ගැන දන්න නිසානේ ඒ හාමුදුරන සංවරය මදි කියලා එහෙමයි ඊළඟට එක බංකුවේ ඉඳගෙන හාමුදුරනමක් කෙල්ලෙක් කතා කළොත් ලංකාවේ මිනිස්සු ඒකට චෝදනා කරනවානේ. මේ මිනිස්සු දහම දන්න නිසානේ. බටහිර රටකට ගිහිල්ලා හාමුදුරනමක් බංකුවක ඉඳගෙන හිටිය කෙල්ලෙක් එක්ක එහෙම නැත්නම් කෙල්ලොන්ගේ ෆොටෝ එකක් ගැහුවොත් එහෙම ඒ රටේ මිනිස්සු මොකක් කියන්නේ ඒකට. එහෙමයි ස්වාමී. ඒ වගේ ලෝකේ සාමාන්‍ය දේවල්. මම වෙනවද නෙමෙයි මම කියන්නේ. මේ රට රැක ගන්න ඕන සිංහල ජාතිය බුද්ධ ශාසනයෙන් රැක්කොත් තමයි හාමුදුරුවන්ටත් මිනිස්සු මුල් කරගෙන හරි සංවර බවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමී. පැහැදිලි නේද? ඒ නිසා දැන් මෙතන තියෙන නිර්වාණය කරා යන්න නම් ගවයේගේ කරේ බැඳපු බර ඒකා මොන දුක විඳගෙන හරි අදිනවා වගේ සමාදන් වුණ බ්‍රහ්මචාරී සීලය එහෙම නැත්නම් මම නිවන් දකින්න ඕන කියලා මේ නිර්වාණ මාර්ගය පුරුදු කරන්න ආපු ගමන මොන සැප දුක විඳගෙන හරි මේක අදින්න ඕන කියන එහෙමයි සම් මඟදීන් අතර කරන්න එපා කියන උතුම් අවවාදයක් නේද එහෙමයි ස්වාමීනි උතුම් අවවාදයක් හරි අසිරිමත් මේ ඒ කියන්නේ මේක හිත සංසිඳවන දුකසේ සිල් ගුණ දන් රකින්න අයට අස්ස සිල්ලක්. එහෙමයි ස්වාමී. මේ රහතුන්ගේ ප්‍රකාශය. උතුම් ධර්මය. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා මේ මේ විදිහට තමයි මහත්තයා ලියසි නෑ මේක. තවද මහරජාණන්ගේ උසඹය දැන් ඔය බලන්න මිනිස්සු නිවන් ලැබේවා නිවන් ලැබේවා නිවන් ලැබේවා කියන මේවා අහලකව අහලවත් වෙනවද? ඉතින් යම් කිසි කෙනෙක් නිවන අවබෝධ කරනවා නම් යම් දවසක කවදා හරි මේව පුරුදු කරන්න ඕනේ නැද්ද? එහෙමයි ස්වාමීනි. අරහත්ත්වයටපත් වෙන්න කවදා හරි මේ කියනව පුරුදු කරන්න ඕනේ නැද්ද මහත්තයා? කවදා හරි පුරුදු කළ යුතුයි. දැන් අපි හඬක් නැඟුවොත්, යා දැන් අපි යම් කිසි අදිෂ්ඨානයක් කළොත් කවදා හරි විපාකයක් දෙයි. එහෙමයි. මම උදාහරණයක් කියන්න මහත්තයා. අවසරයි ස්වාමීනි. ධර්මපාලතුමා කෑ ගැහුවා. මේ පාලියෙන් තියෙන බුද්ධ දේශනා සිංහලෙන් කියාපල්ලා සිංහලට පරිවර්තනය කරපල්ලා ඊළඟට දරදා හාමුදුරන්ගේ විස්තරي කියාපල්ලා ධාතුන් වහන්සේලාගේ විස්තරي කියාපල්ලා එහෙමයි ස්වාමී ඊළඟට මේ මිනිසුන්ට දහම් දැනුම දීපල්ලා ඊළඟට මේ සිංහල මිනිහා රැකගන්නේ කොහොමද සිංහල මිනිහා දියුණු වෙන්නේ කොහොමද කියලා මේ පඬිවරු කල්පනා කරපල්ලා කියලා මහා හඬක් නගාගෙන ගියානේ ධර්මපාලතුමා ඇත්තටම ওই ටික මහමුණාවේ මුනේ නැද්ද? එහෙමයි. මීට අවුරුදු 100කට කලින් ධර්මපාලතුමා නගපු හඬ අද යම් විදියකට පළදෙනවා. ස්වාමීන් වහන්සේ. එතකොට යුග පුරුෂයේ හඬක් නැගුවොත් ඒකේ කවදා හරි විපාකයක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඒ වගේ අපි මේ උතු ධර්මයක පිහිටලා මේ ධර්මය ගැන හිත පහදව ගන්න එක මේ ධර්මයට ආශා කරන එක මේ ධර්මයේ පුරුදු කරන්න ගන්න උත්සාහය කවදා හරි විපාක දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි කවදා හරි විපාක දෙනවා. ස්වාමීන් දැන් අපේ සාංශාරික ජීවිතය ගැන හිතද්දී මේ කුඩා ආයුෂක් අපිට අරගෙන ඇවිල්ලා සම්බුද්ධ ශාසනයේ තියෙන අවස්ථාවේ දිවිපුදා මේ මේ දැන් හිතන්නකෝ මහත්තයා මේ බුද්ධ ශාසනය නැති වෙච්ච ගමන් මේ බුද්ධ ශාසනයක් නැති හිතක් හිතන්නකෝ කුසල් අකුසල් නැති හිතක් හිතන්නකෝ එහෙමයි ඊටම් පින්පව් නැති හිතක් හිතන්නකෝ. අම්මා තාත්තා ගැන පෙනවීම දන්නේ නැති. අම්මා තාත්තා ගැන විශේෂ පෙනවීම දන්නේ නැති අය ගැන හිතන්නකෝ. අම්මෝ අපි බේරිච්ච බේරිල්ල මේ බුද්ධ ශාසනය ඇහෙන මායිම කිපෙදිලා. ස්වාමීන් ශාසනය නැති තැන අපිට හිතාගන්න හිතාගන්න බෑ. මේ අය අතරත් ආන වෙන ආගම් වල ඉඳලා ධර්මය අහන අය ඉන්නවා. එහෙමයි සර්. ඒ අය තව විශේෂයි. ඒ කියන්නේ යාලා අමු ආන අනු නවෙන් බේරිලා. එහෙමයි ස්වාමීන් 99 MB විභාගය. ඉතින් ඒ නිසා ඒ දුර්ලභ දේ මේවා කරගන්න ඕන, රැක ගන්න ඕන. අර භාග්‍යවතුන් වහන්සේගේ උපමාව නැවත සීකටයුතුයි. ඒ තමයි අර ගැඹුරු මඩවල කෙළුණ ලොකු ඇටි අමාරුවෙන් ගොඩට එනවා වගේ තමයි මේ ගුණධර්ම පුරුදු කරගන්න තියෙන්නේ. අමාරුයි. ඊළඟට තියෙනවා තවද මහරජාණන් උසඹයා පැම් පානය කරන විට මහත් ආසාවෙන් යුතුව සතුටින් උස්ම ඉහළට ගනිමින් පානය කරයි. එහෙමයි. ගවයේ වතුර බොනවා මතකනේ. එහෙමයි සාමි. උසම ඉහළට ගාමින් තමයි මේ වතුර බොන්නේ. එහෙම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ අනුශාසනාව ආසාවෙන් ප්‍රේමයෙන් ප්‍රසාදයෙන් සතුටින් උසම ඉහළට ගනිමින් පිළිගත යුත්තේ. එහෙමයි ස්වාමීනි. මහරජාණන් උසඹයාගේ මේ තුන්වෙනි අංගයේ ගත යුත්තේ. අනුශාසන ගුරුවරු අවවාද අනුශාසනා කරනකොට දැන් ගවයෝ වතුර බන බන සොරස් දාලා බනවා. එහෙමයි සර්. උස්ම රැල්ලක් එක්ක සොරස් දාලා බනවා. එහෙයි. ගවයා වතුර බනේ. ඊට මේ බලාගෙන ඉඳින් හින්දෙනවා වතුර පාගෙන. එහෙමයි සර්. ගවයේ වතුර බන තැනක ඉන්නවනේ භාජනේ. එහෙයි. ඊට ඒ වගේ තමයි ගුරුවරු අවවාදන ශාසනා කරනකොට විහිරෙන්න දෙන්නේ නැතුව ඒ මේ අවවාදන ශාසනා ගන්න කියන්නේ. උසුම ගනිමි, සුසුම් හෙළමි, අඩුපාඩු දැකද? එහෙමයි. අනේ කොච්චර දෙයක්ද මගේ ගුරුවරයා මට මේක කියනවා කියලා. ඉතින් මේ වාගේ චරිතවලට නම් නිවන් දකින්න පුළුවන් කියන්නේ. ගවේ කුසුම හෙළ හෙළ. මේ වතුර බොනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඉතින් ඒකට දැන් ඒ කියන්නේ මේ කියවන කාරණා පුරුදු කරන්න ගුරුවරයෙක් ඉන්නවා. ගුරු දැන් ගුරුවරයා නම් මේ ගුරුවරයා තමයි මාව මහාන කළේ, මාව උපසම්පදා කළේ, මට බණ කියලා දුන්නේ, මට විහෙර විහාර හදලා දුන්නේ, අපේ දුක සැප බලන කෙනා කියලා අවවාදයක් දුන්නාට පස්සේ පිළිගන්නවනේ. එහෙමයි ස්වාමීනි. ඒකට අපිව තිසරණේ පිහිටෙව්වේ කියලා. ඒක ගුරුවරයෙක් නැතුව වාසය කරනකොට කාටද මහතේ යටත් වෙන්නේ? එහෙමයි ස්වාමී. එසක් ගුරුවරයෙක් ඉන්න කාලෙත් යටත් නොවුනොත් එහෙම නැති කාලෙක කොහොමද යටත් වෙන්නේ? එහෙමයි. එසක් ගුරුවරු ඉන්න කාලේ ගුරුවරයා යටතේ ඉන්නවා. ඒක තමයි නිවන් මාර්ගය. එහෙමයි ස්වාමී. තවද මහරජාණන් උසඹයා යම්කිසි කෙනෙකු විසින් තමා පිට පටවනු ලබන බර ඔසවයි. එයින්ම මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ඉෂ්ඨවීර නවක මධ්‍යම භික්ෂූන්ගේ ගිහි උපාසකයන්ගේ යහපත් අවවාද අනුශාසනා ඊස් මුදුනේ පිළිගත යුත්තේය. මහරජාණන් උසඹයාගේ මේ සිව්වෙනි අංගයේ ගත යුත්තේය. පැහැදිලි නේද? ගවයා ඉතින් පටවන බර ඔසවන. අයිපා කියන්නේ එහෙමයි. පටවන බර ඔසවන. මේ මේ මොනෝ මොනවද පටවන්නේ ඒක ඔසවගෙන ඉන්නේ. ඒක ගවයට සිද්ධ වෙනවා එයා ඒක කරනවා. බෑ කියලා යන්නේ නැහැ. ඔබ මේ කරත්තෙට බඩු ගෙනලා දාන්න එපා. ඔක දාන්න මට බර වැඩි කියලා එහෙම කියන්නේ නැහැ. ගවයා පටවන තාක් ගෙනියනවා. ඊට පස්සේ ආන් මේ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව ස්තවීර නවක මධ්‍යම භික්ෂුන්ගේ ගිහි උපාසක උපාසකයන්ගේ යහපත් අවවාද අනුශාසනා හිස් මුදුනින් පිළිගත යුත්තේ. එහෙමයි ස්වාමීන් අර බර පටවන මොන බර පටෙව්වත් මේ ඒක දරාගෙන ඉන්න ගවයෙක් වගේ ඉෂ්ඨ විර භික්ෂුන් කියන්නේ අවුරුදු උපසම්පදායෙන් වස් 10ට වැඩි භික්ෂුන්. එහෙමයි. නවක භික්ෂු මධ්‍යම භික්ෂුන් කියන්නේ වස් 5 7 8 ඒ වගේ. නවක භික්ෂුන් වහන්සේලා කියන්නේ උපසම්පදා වෙලා මුල්ම කාලේ. එහෙම නැත්නම් සාමණේරවරු. එහෙමයි. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා කරුණු කියනවා. ඒක මැදට උපාසක උපාසිකාවොත් කියනවා කරුණු. එහෙමයි. එහෙනම් ඒ කාලේ විසාක හැම කියලා තියෙනවා. ඊළඟට චිත්ත ගෘහපතිතුමා එහෙම සංඝයාට කරුණු කියලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ වාගේ මිනිස්සුත් යම්කිසි දැහැන් කරුණු කියලා දුන්නොත් එහේ ස්වාමීනි මෙහෙමයි කියලා දැන් අපි ගමුකෝ ධර්මපාලතුමානේ අනගාരിക ධර්මපාලතුමානේ ඒ කාලේ ලංකාවේ සංඝයාට වැඩිය මේ මිනිස්යන්ගේ හැදියාව ගැන හඳ හඳ නගපු කෙනා තමයි ධර්මපාලතුමා. එහෙමයි සංඝයාට ඉංග්‍රීසි, සිංහල, සංස්කෘත, හින්දි ඉගෙන ගන්න ඒ සංඝයා විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල ගෙන කියාගෙන ලංකාවට ඇවිල්ලා මිනිස්සු දැනුවත් කරන්න ඒවට ගොඩාක් ගුරුහරුකම් දීලා සංඝයාට මේ ගොඩාක් කරුණු කාරණා කියපු කෙනෙක් ධර්මපාලතුමා එහෙමයි ස්වාමීනි එතකොට ඒ වගේ සමාජවලට ගියොත් ඉන්නවා එහෙම කරන අද කාලේ සමාජවලට ඇත්තටම ශ්‍රද්ධාව තියෙන නුවණ තියෙන දැහැමිව කරුණු කියන ගිහියයි ඉන්න පුළුවන් එහෙමයි එතකොට ඒ අයත් කරුණු කිව්වොත් එහෙම ඒවා දරා ගන්න තරම් අර ගවේ කොච්චර බර පැටෙවුවා දරා ගන්න ගවේක් වාගේ විශ්ව හිතක් හදා ගන්නවා. එහෙමයි ස්වාමී. එතකොට ඒ විදිහට තමයි කියනවා මේ නිවන් මාර්ගයේ තියෙන්නේ. එතකොට ලේසි නෑ. ස්වාමීනි අවසරයි දැන් ගිහි උපාසකයාටත් අවස්ථාවක් තියෙනවද මාර්ගය අර්ථවත් වෙන කාරණාවේ සිහි ඒ කරුණකා ඒ ස්වාමීනි මේක හොඳ නෑ කියලා කියන්න බැරිද මේ කෙනාට මේ මහතේ වැරද්ද දුටු තැන ඒක ඒ මෙහෙමයි ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන්නේ දෙකක්. එහෙයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන්නේ දෙකක්. එහෙමයි ස්වාමීන්. තේරුණා නේද? එහෙයි. ඊට පස්සේ දැන් අපි කියමුකෝ නේ බයික් එක නෝනායි මහත්තයා යනවා. එතකොට හාමුදුරුවෝ ඉන්නවා ගමනක් යන්න තැනක් නැහැ. එතකොට අරයට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අනේ හාමුදුරුවන්ට යන්න විදියක් නැහැ නේ කියලා නෝනත් පිටිපස්සෙන් ඉඳින් හාමුදුරුවෝ දාගත්ත බයික් එකට. <laughs> ශ්‍රද්ධාවට නෙමෙයි. හාමුදුරන්ට වෙහෙස වෙයි කියලා නේද? ඒතර ඒකට මොලයක් කියලා එකක් ඕනේ නැද්ද? ප්‍රඥාව. ඒතර බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ ශ්‍රද්ධාවෙන් ගත කරන ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලාද ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලාද? ප්‍රඥාව. ප්‍රඥාවෙන්. එහෙමයි සාම. සමහරකට හාමුදුරුවෝ පාරායිනේ ඉන්නවා. වාහනේ ඉඩ නැහැ. අනිතක සම්පූර්ණ වාහනේ කාන්තාවෝ. එතකොට ඒ ඉස්සරහ සීට් එකේත් කාන්තාවෝ පිටිපස්ස සීට් එකේ හැමදැනම කාන්තාවෝ. ඒ සමාජයට හාමුදුරුවෝ පාරායනේ ඉන්නවා. ඩ්‍රයිවිං කරන්නේ කාන්තාවක්. ඒකට ඒ වගේ තැන්වලදී තේරුම් ගන්න ඕන. තේරුණා නේද? ඒකට ඒ තැන්වලදී ස්වාමීන් වහන්සේ මේ කට්ටිය ඉන්න නිසා මේ විදිහක් නෑ කියලා. ඒ කරුණු කාරණා කියන්න ගිහි කෙනාට තියෙන අයිතියක්. මේක සුදුසු නෑ. කියලා කියන්න අයිතියක් තියෙනවා. නොගැලපෙන දේ කියන්න අයිතියක් තියෙනවා. ශ්‍රද්ධාව මෙහෙමයි මහත්තයා. දැන් ඕකක්වත් අපිට හරියට විස්තර කරලා දෙන්න බැරි මේ මිනිසුන්ට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන එක තේරෙන්නේ නැහැ. එහෙමයි සාම. ඉතින් ප්‍රඥාවෙන් කටයුතු කරන්න කිව්වට පස්සේ ශ්‍රද්ධාවට පයින් ගහනවා. එහේ. ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න කිව්වට පස්සේ මොලේ පාවිච්චි කරන්නේ ඉතින් මේක තේරුම් කරගන්න බැරි එකට මොකද කරන්නේ? ඉතින් ඒ නිසා තම තමන් තේරුම් අර බයික් එකේ උපමාව හොඳයි ඒක. <laughs> ඊට පස්සේ ඉතින් අවසාන වශයෙන් කියනවා අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් මේ සක්මන් කරනකොට සිවුර බිම ගෑවෙනවා. එහෙමයි ස්වාමීනි. අවුරුදු 7ක පුංචි ස්වාමීන් වහන්සේ නමක් කියනවා අවසරයි සාරිපුත්‍රයන් වහන්සේ ඔබ වහන්සේගේ සිවුර ගෑවෙනවා. සාදු කාර්දුණ ආචාර්යින් වහන්සේ මං සිවුර පොරව ගන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඉපදීමෙන් සත්වර්ෂයක් වූ එදාම පැවිදි අනිත් එක එදා මහාන වෙලා තියෙනවා එහෙමයි සාමි මේ ධර්ම සේනාධිපතිනාංශ කියන්නේ මගේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට තුන් ලෝක ධාතු එමේ ඊළඟට ඉන්න උත්මයා තමයි සාරිපුත් මහ රහතන් වහන්සේ එහෙමයි සාමි ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේට අවුරුදු 7ක එදාම මහණවන පුංචි ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ අරක එහෙමයි කියනවා ඉපදීමෙන් සත්වර්ෂයක් වූ එදාම පැවිදි වූ යම් පොඩි නමක් වේද උන්වහන්සේත් මට අනුශාසනා කරන්නේ නම් හිස් මුදුනේ මම ඒ පිළිගන්නෙමි. තියුණු ආශාවක් ප්‍රේමයක් උපදවා උන්වහන්සේ දැක උවටැන් කරන්නෙමි. නැවත නැවත සකස් කොට උන්වහන්සේව ආචාර්ය ස්ථානයේ තබන්නෙමි. පුදුමයි මහත්තයා. මෙහෙම මේ විදිහට ඉන්නනම් මොකද්ද වෙන්න ඕන? මොකද්ද තියෙන්න ඕන? ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ වගේ හිතක් ආවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර නිසා. ඒ කියන්නේ ඒ කෙනාව අවුරුදු 7 කෙනාව ගුරු කෙනෙක් විදිහට සලකලා උපස්ථාන කරන්න හිතෙනවා. එහෙමයි සමන සාරූප්‍ය විදිහට. පුදුම සහගතයි. එහෙමයි. ධර්ම සේනාධිපති නාමයට පුළුවන් එක දිගට දවස් 7 8 බණ කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිරිනව පාන තාක් ප්‍රශ්න ඇහුවොත් සාරිපුත්‍රයන් වහන්සේට ඒ තාක් උත්තර දෙන්න පුළුවන්. ධර්ම ධාතු අවබෝධ වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. තථාගතයන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ සාරිපුත්‍රයන් ධර්ම ධාතු අවබෝධ වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රශ්න විසඳන එක නතර වෙන්නේ අහන අහන උත්තරේ. ඉතින් ඒ වූ සාරිපුත්‍රයන් වහන්සේ එච්චර නිහතමානී වුණානේ. එහෙමයි. ඉතින් අද අපිට කවුරු හරි දෙයක් කිව්වට පස්සේ අහන්න බෑනේ. එහෙමයි. ඉතින් ඒකයි ඉතින් හරි අමාරුයි ඉතින් මේවා දිනු කරගන්න. ඉතින් නිහතමානී වෙනවා කියන එකත් හරි අමාරුයි. ඉතින් එහෙව් ලෝකෙකට ඉතින් අර මෛත්‍රිය නැමැති ඖෂධය කාලා තමයි යන්න ඕනේ. අර මුගටියා ඖෂධ කාලා නයිත් එක සටනට යනවා වගේ. එහෙමයි. ඉතින් නමුත් අමාරුයි. අපි තුලත් කෙලස් තියෙනවනේ. නමුත් ඒවා සාධාරණ කරුණු නෙවෙයි. එහෙමයි සාමි. ගිහි මිනිසු කරුණු කිව්වත්, පැවිදි අය කරුණු කිව්වත්, ගවේ හැබැයි යහපත් අවවාද. එහෙමයි. යහපත් අවවාද ඉදිරියේ මොන බර පැටෙව්වත් දරාගෙන ඉන්න ගවයෙක් වගේ ඒවා දරාගන්න ශක්තිය භික්ෂුවට ඕන කියනවා. එතකොට නම් නිවන් දකී කියනවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි උදාහරණය කියන්නේ. ඒකනේ ඉතින් නිවන් දකින්න කැමැති භික්ෂුවට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉලක්ක කරගන්න කියන්නේ. එහෙමයි. උන්වහන්සේ උත්තම ස්ථානයේ තියාගෙන ඒ කරා යන්න කියලා කියන්නේ ඒකනේ. එහෙයි ස්වාමී. ඉතින් ওই විදිහට මාර්ග ප්‍රතිපදාව දිනු කරින්න තියෙනවා. ඔන්න ওই විදිහට තමයි අරහත් මාර්ගය වෙදෙන්නේ. එහෙමයි. ස්වාමීන් අවසරයි මොනතරම් මේ උතුම් අපිට හිතන්න බැරි උතුම් අරහත් මාර්ගය පිළිබඳව අර දවසෙත් ඔබ වහන්සේ අපිට පවසවදාලා ස්වාමීන් ඒ උතුම් අරහත් මාර්ගයට ඒ උතුම් මහා සංඝරත්නයටත් අපගේ নমස්කාරය වේවා. පින්නතුනේ අද දවසේ අපේ කාලය නිමා වුණා. අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලද්දේ කොළඹ පහ පදිංචි පින්වත් තාරක පෙරේරා මහත්මයා මෙලෙනි පෙරේරා මහත්මිය සහ මෙතුක පෙරේරා පුතුණන් විසින් ඉතිනේ සදැහැවතුන් අපි තාම මෙත්සිතින් සිහිපත් කරගෙන පිනස් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු උතුම් පුණ්‍ය ආනුමෝදනාව සිදු කරන්න අවසරයි ස්වාමීනි ඔව් අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ කොළඹ පහ පදිංචි පින්වත් තාරක පෙරේරා මහත්මයා, මෙලනි පෙරේරා මහත්මිය සහ මිතුක පෙරේරා පුතා විසින්. ඉතින් මේ පින්වතුන් අද විශාල පුණ්‍යස්කන්ධයක් රැස් කරගත්තා. ඒ තමයි නිර්වාණ මාර්ගයේ වැඩින්නේ කොහොමද? මේ මාර්ගය දියුණු කරගන්නේ කොහොමද කියලා යරහත් මාර්ගය පිළිබඳව නාගසේන මහරහතන් වහන්සේ උපමා උපමේය මගින් විස්තර කරන මේ අපූර්ව ධර්ම විග්‍රහය මේ බොහෝ දෙනාට අහන්න සරසෝපේක ඒ ධර්ම දානයේ විශාල පිනක්. ඉතින් ඒ නිසා ඒ බව සිහි කරමින් සියලු පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඉතින් අපි හැමදාම විදියට සිහි කරනවා මේ මේ මෙච්චර අරහත් මාර්ගයක්. ඇත්තටම මහත්තයා දැන් කාලේ අරහත් මාර්ගය පුරුදු කරන හෝ ඒකට හිත පහදවා ගන්න හෝ පිරිසක් බිහි වෙනවා නම් බිහි වෙන්නේ මේ ලක් දෙරනේ. ඒ වගේම සිංහල ජාතිය තුළ බුද්ධ ශාසනය හඳුනාගෙන. එහෙමයි. ඒකට ඒ නිසා අපිට ලක්දෙරණ රැකගන්න එක අවශ්‍යයි. එහේ. ඒ වගේම සිංහල ජාතිය රැකෙන එක අවශ්‍යයි. මොකද අවුරුදු 2600ක් මේ බුද්ධ ශාසනය ගෙනාවේ මේ රැකගෙන ආවේ සිංහල මිනිස්සු. එහෙමයි සම්. ඒකට ඒ නිසා ඒකට සිංහල මිනිස්සු යුද්ධ කළේ රටක් ජාතියක් ආගමක් බේරගන්න. එහෙමයි. අපේ සිංහල මිනිස්සු යුද්ධ කළා නෑ වෙන හේතුවකට. යුද්ධ කළා නම් යුද්ධ කළේ රටක් ජාතියක් ආගමක් බේරගන්න. එතකොට එයාගේ ජීවිත නැති වෙවි නැති වෙවි රැකගත් දේ මේ අවසාන මොහොතේ නැති වෙන්න දෙන්න හොඳ නැහැ. එහෙමයි ස්වාමී. ඒකට මිනිස්සු වග කියන්න ඕන. ඒ නිසා රට ජාති ආගම රකින්න නායකෙක් පත් කරගන්න ඕන. ඒක මිනිස්සුන්ගේ වගකීමක්. එහෙමයි. වටිනාකම විතරයි අපි කියලා දෙන්නේ. මිනිස්සු තේරුම් ගන්න ඕනේ අපිට ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ ජීවිත හොයාගන්න බැරි වේවි. එහෙමයි. නමුත් ඉන්න පිරිසකින් කැක්කුමක් තියෙන, දැනීමක් තියෙන, රට ගැන හැඟීමක් තියෙන, තේරුමක් තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා එවැනි උනායකෙක් පහළ වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලෝකීය සියලුම ඥාතීන්ට කවුරුත් නමින් මේ පින් අනුමෝදන් වෙලා පරලෝක සැපේ වේවා ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නිය ලබත්වා අනගාരികා මෑණිවරු ඒ වගේම පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒවා අනුමෝදන් වෙත්වා. ඒ ධර්ම දානේ දුන්න පින්වතුන් නිදුක් නිරෝගී සුවපත් භාවයට යහපතට සැනසෙල්ලට දියුණුවටපත් වේවා. ඒ වගේම අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ගුරුවරුන්ට පින් සිදු වේවා. ඒ වගේම සද්ධා රූපවාහිනී ලක්තිරු ගුවන්විදුලි ධර්ම දාන පවත්වන සියලු දෙනාට මේ මාධ්‍යයට සඳහා උපකාර කරන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් සිදු වේවා අපි කාටත් ගුණ ධර්ම දිනු කරගෙන මේ අරහත් මාර්ගය පුරුදු කරගන්න වාසනාව ලැබේවා අවසරයි ස්වාමීනි පින්නතුනේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් මේ උතුම් දහම් පිළිසඳර පනවව දාලා ශ්‍රද්ධා රූපాయనిය ඔස්සේ ලක්කරුගුවන් විදුලිය ඔස්සේ එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ මේ උත්තම ධර්මයේ ලෝකයට දායාද කරගෙන අපේ ධර්ම දානමේ පින්කම සිදු කරගත්ත රැස්සූ උත්තම පුණ්‍ය ධර්මයන් මහත්ඵල මහානිසංස උතුම් පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් එකසේම අනුමෝදන් වීමෙන් පින්වත් ස්වාමින් වහන්සේට සියලු සෝපත් භාවයේ සැලසී උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් ඔබේ කලන මිතුරා සදර උපායන ඔස්සේ ලක්කරුබන් විතලිය ඔස්සේ මෙන්න අන්තර්ජාලය ඔස්සේ මහා සංඝරත්නය ආශිර්වාදය ඇතුව මේ උතුම් අසිරිමත් සදහම් පිළිසඳරේ ඊළඟ පරයය රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහිමේ අපේක්ෂාදවතේ තබා ගන්නවා නැවත හමු වෙමු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය